තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසේ අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අද අපි කතා කරන්නේ අකුසල චෛතසික 14න් අවසාන අකුසල චෛතසිකය. එතට මෙතනින් අපි අකුසල චෛතසික පිළිබඳ සාකච්ඡාව නිම වෙනවා. සියලුම සිත්වල යෙදෙන සහ වෙන්වෙන් සිත්වල යෙදෙන අකුසල චෛසික සියල්ල ගත්තහම තියෙන අකුසල චෛසික 14ක් පමණයි. එතකොට ඒ 14න් අපි දැන් මේ වෙනකොට කතා කළා 13ක් පිළිබඳව. අද 14 වැනි චෛතසික ධර්මය ඒ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව නීවරණ ධර්මයක් හැටියටත් තථාගතයන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. තව මෙහි සඳහන් වූ උද්දච්ච කුක්කුච්චය තීන මිද්දය ආදියත් විචිකිත් නීවරණ ධර්ම හැටියට විශේෂයෙන් සඳහන් වෙනවා. අපට විචිකිච්ඡාවයි කියන කාරණය අපට නිතර අහලා පුරුදුයි. නමුත් ඒ චෛතසිකයේ මූලික ස්වરૂපය මොකද්ද කියන කාරණය අපිට මේ පරමාර්ථ ධර්ම විග්‍රහය තුළින් වඩා පැහැදිලිව වටහා ගත්තහම තමයි අපේ සිත්වල යම් යම් ආකාරයෙන් මතුවෙන මනෝභාවයන් සැබෑවටම විචිකිච්ඡාවද නැද්ද කියලා අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. මහානායක හඳුර එහිදී පැහැදිලි කරනවා අරමුණු කරන දේ පිළිබඳ විනිශ්චයක් නැති බව. ආරම්මණය පිළිබඳ සැකය, අවිශ්වාසය, විචිකිච්ඡාවය. මේ සද්ධාව සහ ඥාණයට ප්‍රතිපක්ෂය. කුසලය ආවරණය කරන බැවින් ඥානය ආවරණය කරන බැවින් එය නීවරණයකි. සැකය නීවරණ වන සැකය නීවරණ නොවන සැකයයි දෙවදෑරුම් වේ. විචිකිත්සා චෛතසිකයේ වශයෙන් ගනු ලබන්නේ නීවරණ විචිකිත්සාවයි. නොදන්නා කරුණු පිළිබඳව එසේද මෙසේද කෙසේද යනාදීන් පහළවන්නා වූ සැකය අනීවරණ විචිකිච්ඡාවයි. ඒ වෙන් වූ චෛතසික ධර්මයක් නොවන ඒ ආකාරයෙන් පහළවන්නා වූ නාමස්කන්ධයෝය. ඒ ආකාරයෙන් ශෛක්ෂයන් කෙරෙහි හා ප්‍රතඥයන් කෙරෙහි පහළවන නාම ධර්මය කුසල්ද වෙති අකුසල්ද වෙති රහතුන්ගේ సంతානෙහි පහළවන්නා වූ ක්‍රියා වෙති. නීවරණ විචිකිච්ඡාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන විදිහ ඊළඟට උන්වහන්සේ මෙහිදී විග්‍රහ කරනවා. දැන් මේකදී මේ මේ සඳහන් කළ කොටසෙන් අපි තේරුම් ගන්නට ඕන කාරණේ ප්‍රධානම කාරණේ තමයි විචිකිච්ඡාවේ ස්වභාවය කුමක්ද කියන එක සහ ඒ විචිකිච්ඡාව හැම විටම නීවරණ ධර්මයක් හැටියට ක්‍රියාත්මක මේ හැම විටම අපට අරමුණ පිළිබඳව ඇති වෙන අවිනිශ්චිත ගතිය මේ කියන විචිකිච්ඡාව හෝ මේ කියන නීවරණ ධර්මයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බව. එතකොට විචිකිච්ඡාවේ මූලික ස්වરૂපය තමයි අරමුණු කරන දේ පිළිබඳ විනිශ්චයක් නැති බව. ඊළඟට ආරම්මන ආරම්මණය පිළිබඳ සැකය. අවිශ්වාසය තමයි විචිකිච්ඡාවේ මූලික ගති ලක්ෂණ. එතකොට ඒක සද්ධාවට ප්‍රතිපක්ෂ ධර්මයක්. කුසලය ආවරණය කරන බැවින් ඒක නීවරණයක් වෙනවා. ප්‍රඥාව ආවරණය කරන බැවින් නීවරණයක් වෙනවා. ඒතර මේකේ අපට පෙන්වා දෙන විශේෂ තැනක් තමයි මේ සැකය නීවරණයක් හැටියට ක්‍රියාත්මක වන සැකය සහ නීවරණ නොවන සැකය කියන අවස්ථා දෙකක් තියෙනවා. දැන් මේ නීවරණ නොවන සැකය කියලා කියන්නේ මොකක්ද? Taman නොදන්නා කරුණු નિවරදිව දැනගන්න ඒවා පිළිබඳව ඒක එහෙමද මෙහෙමද කියලා විමසන ගතිය. එතකොට එතනත් අර අරමුණ පිළිබඳ විනිශ්චයක් නැහැ. ඒක එහෙමද මේක මෙහෙමද කියලා යම් යම් අවිනිශ්චිතතා අස්ථාවරතා මේ පැත්තට මේ පැත්තට දෝලණය වෙන ගති මතුවෙනවා. එතකොට දැන් මේ ස්වභාවය පිළිබඳව අපට හමු වෙන එක්තරා තැනක් තමයි කාලාම සූත්‍රය. කාලාම කේසපුත්ත නියම්ගමේ කාලාම වැසියන් බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ සිහිපත් කරනවා ස්වාමීනි විවිධ ශාස්ත්‍රෝරු විවිධ ආගමික දේශකයන් මෙහි පැමිණිලා එය ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ගේ දහම තමයි නිවැරදිම දහම. අනිත් සියල්ලම වැරදි. ඒ ඔක්කොම බැහැර කරන්න මේ අපි කියන දේ තමයි නිවැරදි ඒක පිළිපදින්න කියලා ඒ අය ප්‍රකාශ ඊට පස්සේ ඊළඟට එන කෙනෙක් එයත් ඒ කතාවම කියනවා. මෙහෙම එන එන හැමෝම කියන්නේ ඒ අය කියන කාරණය තමයි හරි අනිත් සියල්ල වැරදි. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤ. මෙයමයි සත්‍ය අන් සියල්ල වැරදි කියලා. එතකොට මේ මෙහෙම කියනකොට දැන් අපි මේ කාගේ ප්‍රකාශනයද අපි පිළිගන්නේ? කොයිකද අපි හරි කියලා දැනගන්න කියන ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ ඇහුවහම බුදුරජාණන් වහන්සේ මේගොල්ලන්ගේ මේ සැකය අගය කරනවා. දොට කාලාමේනි ඔබට සැක ඇතිවිය යුතු තැනමයි සැකේ ඇති වෙලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇතිවිය යුතු තැනමයි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ ඒක ඇගීමෙන් කතා කරනවා. එහෙම නැත්නම් ඒක හොඳ දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ඇයිද එතන ඒ සැකය විචිකිච්ඡාව හොඳ දෙයක් හැටියට දක්වන්නේ? ඒ මේ කියන නීවරණ සැකය නෙමෙයි. ඒ කියන්නේ කාරණයක් નિවරදිව දැනගන්න වටහා ගන්න උත්සාහ කරද්දි මේක මෙහෙමද මේක මෙහෙමද කියලා අපිට අස්ථාවර ගතිය ඇති වෙනවා. එතකොට මේ අස්ථාවර බව නිසා තමයි අපි කාරණා හරියට සොයන්නේ. විමසන. එතකොට ඒ එතනත් එක්තරා විචිකිච්ඡාවක් තමයි ඇති වෙන්නේ. ස්ථාවර නැති ගතියක්. අරමුණෙහි පිහිටන් නැති ගතියක්. ඒකද මේකද කියලා විනිශ්චයක් නැති ගතියක්. එතකොට ඒ උත්සාහය ඒ තනත්තාට නිවැරදි ධහම දැනගන්න ඉගෙන ගන්න වටහා ගන්න අවබෝධ කරගන්න යම්කිසි උපකාරයක්. එතකොට එනිසා එබඳු තැනකදී ඇතිවෙන විචිකිච්ඡාව එහෙම නැත්නම් එබඳු තැනකදී ඇතිවෙන අර අතිරණාත්මක ගතිය මේ කියන නීවරණ විචිකිච්ඡාව නොවේ කියන බවයි නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට ඒ ඒ අවස්ථා දෙකේම ඇති වෙන්නේ එකම විදිහේ ගුණයක්. හැබැයි එක්තරා ගුණයකින් නිවන් මඟ අහුරනවා එක්තරා ගුණයකින් නිවන් මඟ විවෘත කරනවා. එතකොට මේ දෙකේම අර අරමුණෙහි පිහිටන්නේ නැති ස්ථාවරයක් නැති ගතියක් තමයි ඇති කරන්නේ. හැබැයි ඒක ඇති වෙන පදනම ඇති වෙන පසුබිම ඇති වෙන මූලයන් එක්කලා තමයි ඒ වෙනස ඇති වෙන්නේ. එතකොට මහානායක හර මෙතන පැහැදිලි කරනවා නොදන්නා කරුණු පිළිබඳව එසේද මෙසේද කෙසේද යන ආදීන් පහළවන්නා සැකය අනීවරණ විචිකිච්ඡාය. එය වෙන් වූ චෛතසික ධර්මයක් නොවන ඒ ආකාරයෙන් පහළවන්නා වූ නාමස්කන්ධය. එතකොට අර විමසන ස්වરૂපේ කරුණු සොයන කරුණු හරියට තේරුම් ගන්න උත්සාහ කරන කියන්නේ Tamanට ලැබුණු කරුණ මතම පිහිටලා ඉන්නේ නැතිව ඒකෙම එල්බ ගන්නෙ නැතිව ඒකම ග්‍රහණය කරගන්නේ නැතිව විමසා බලන ගතිය අපට විචිකිච්ඡාව විදිහට එහෙම නැත්නම් මේ එක අරමුණක පිහිටන්නේ නැති ඒකද මේකද කියලා එහෙම දෙපැත්තට වැනෙන ගතියක් හැටියට අපට දැනෙන්නට පුළුවන්. ඒක එක චෛතසික ධර්මයක් නෙමෙයි. ඒක නාම ධර්ම සමූහයකින් චිත්තචෛතසික සමූහයකින් සිද්ධ වෙන ක්‍රියාවලියක් එතන සිද්ධ වෙන්නේ. ඒක තමයි අර සෙවීමට බැලීමට විමසීමට කරුණු වටහා ගැනීමට උපකාර වෙන නීවරණයක් නොවන මානසික தත්වය. හැබැයි මේ අකුසල චෛතසික කතාවේදී මේ කියන විචිකිච්ඡා වෙනම චෛතසික ධර්මයක්. ඒ කියන්නේ මනසේ පහළ වෙන එක්තරා ගුණයක්. දැන් අර කියපු தত্ত্বය චිත්තචෛතසික සමූහයකින් ඇති කරන මානසික මනෝභාවයක්. මානසික තත්ත්වයක්. මේක මනසේ පහළ එක්තරා ගුණයක්. එතකොට මේ ගුණය නීවරණයක් හැටියට හඳුන්වන්නේ කොමක් නිසාද? එය මෙන්න මේ කරුණු සම්බන්ධව මතුවෙනවා. මොනවද? සත්තරි කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛාය කංකති විචිකිච්ඡති පුබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කාංකති විචිකිච්ඡති පුබ්බන්ත අපරන්ත කාංකති විචිකිච්ඡති ඉදප්පච්චේත පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කාංකති විචිකිච්ඡති දැන් ওই ටික තමයි සාමාන්‍ය ජනවහරේදී අපි කියන්නේ බුද්ධාදී අටතන සැකය දැන් මෙතන කාරණා 8ක් කියනවා ඒ කාරණා 8 පිළිබඳව පැහැදිලි විනිශ්චයක් නැති ඒ පැත්තට මේ පැත්තට වැනෙන ගතිය අපිට නිවන් මඟ අහුරන්නට කාරණයක් වෙනවා. ඒ වගේම ප්‍රඥාව මොට කරන්නට කාරණයක් වෙනවා. එතකොට ඒ විමසිලිමත් බව කියන එක නෙමෙයි. දැන් මෙතන පළවෙනි කාරණේ සත්තරි කංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කරනවා. ඒ වගේම උන්වහන්සේ පිළිබඳව මේ කියන විචිකිච්ඡාව ඇති වෙනවා. එතකොට ඒක නායකහඳු පැහැදිලි කරනවා. යනුවෙන් අෂ්ටාකාර කොට ධම්මසංගිණිය දක්වා තිබේ. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැකකිරීම යනු දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුත් ශරීරයක් ඇති කෙනෙකු ඇතිවිය හැකිද? කියා බුදුරජාණන් වහන්සේගේ ශරීරය ගැන හෝ කාලත්‍රයට අයත් සියල්ල දත හැකි ඥානයක් ඇද්ද නැද්ද කියා බුද්ධ ඥානය ගැන හෝ ඒ දෙකම ගැන හෝ සැකකිරීම. දැන් එතකොට සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයාගේ ක්‍රියාකාරීත්වය දිහා බලලා ඒ අනුව සමස්ත මනුස්ස වර්ගයා පිළිබඳව තීරණ ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂතා පිළිබඳව අද බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පහසුයි. ඒ නිසා අද ආචාර්ය මහාචාර්ය මට්ටමේ දැනුගත්කම් තියෙන ගිහි පැවිදි දෙපිරිසම සමහර වෙලාවට ඇතැම් ඇතම් ඒ ඒ මට්ටමටපත් වෙච්ච ඇතම් උගත් පිරිස ඇහෙනවද මම කතා කරන එක? නේද ස්වාමීන් වහන්සේ. මේ විදුලිය එන හිටිය ඒ නිසා මේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගිලිහුණා. එතෙන් සියලු දෙනා රැඳී සිටියට බොහොම පිං සිද්ධ වෙනවා. අපි ආරම්භ කරමු. අපි එතකොට කතා කළේ මේ විචිකිච්ඡාව දෙආකාරයි නීවරණයක් වෙන විචිකිච්ඡාව සහ නීවරණයක් නොවන විචිකිච්ඡාව. ඒතර නීවරණයක් වෙන විචිකිච්ඡාව බුද්ධාදී අටතන පිළිබඳව ඇති වෙන සැකය. ඒතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකය කියන්නේ මොකක්ද? උන්වහන්සේ මෙහෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත කෙනෙක් ඉන්න පුළුවන්ද? ඒ වගේම මේ විදිහට සියල්ල දක්නා ඥානයක් ඇති කෙනෙක් පවතින්නට පුළුවන්ද මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය දේහ සම්පත්තිය සහ අසාමාන්‍ය ඥාන සම්පත්තිය පිළිබඳව බොහෝ දෙනාට සැක ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අපි සිහිපත් කරමින් හිටියේ සමහර වෙලාවට මුගක් දැනුගත් අය පවා වර්තමානයේ අපට ඇහෙනවා ගිහි පින්නතුන් පමණක් නෙමෙයි ස්වාමින් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ අර ඉපදුණු ගමන් ඇවිද්දා කියන එක. එතකොට තමන් වහන්සේ ලෝකයට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා මේ ප්‍රකාශ කිරීම ආදී. එතකොට මේවා පිළිබඳව යම් යම් සැක සංකා පළ කරනවා. එතකොට අපි ඒකෙන් අදහස් කරන්නේ සාහිත්‍ය වශයෙන් තියෙන සියල්ලක්ම අපි පිළිගන්නට ඕන කියන එක නෙමෙයි. නමුත් අපට සාමාන්‍ය මිනිස්සෙකුගේ ජීවිතයට වඩා ඒ මහබෝසතනන් වහන්සේගේ පැවැත්මම උන්වහන්සේගේ චර්යාව කියන්නේ මානසික ගුණාංග වලට නොගියත් කායික වශයෙන් උන්වහන්සේගේ හැසිරීම පවා විශේෂයි කියන එක අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ හේතුඵල වශයෙන් මේ ධර්මයන් කොහොමද අන්‍යෝන්‍ය වශයෙන් වැඩෙන්නේ. සර්වඥ භාවයටපත් වෙන්න පාරමිතා පුහුණු කරන්නේ කොහොමද? ඒවැ කුසල බලය, ඒවැ ඒ සාංශාරිකව පුහුණු කරන හුරුව, පුරුද්ද, ඥාන ශක්තිය මේවා කොහොමද භවෙන් භවයට ක්‍රියාත්මක වෙන්නේ? ඒතර මේවා පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පස්සේ තමයි අපට විශ්වාසය තහවුරු වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ වගේම සිද්ධාර්ථ කුමාරය අවසන් පශ්චිම භවික බෝසතාණන් වහන්සේ කෙනෙක් කියන්නේ සුවිශේෂ කෙනෙක්. එතකොට පශ්චිම භවික කියන්නේම ඒ නිසා අවසාන ආත්ම භාවය. එතනට එන්නෙම ඒක තීරණය කරගෙන. එතකොට සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට අවස්ථාව ලැබුණොත් නිවන් දකින්න පුළුවන්. හැබැයි අවස්ථාව ගිලිහුණොත් යටපත් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මහදන සිටුපුත්‍රයා වගේ ගත්තන් පස්සේ ඔහුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්සාහ කළා නම් නිවන් දකින්න තිබුණා. නමුත් ඔහු උත්සාහ කළේ නැහැ නිසා ගිලිහුණා. ඊළඟට දීපංකර පාදමූලයේදී සුමේද තාපසයා හැටියට ඉපදිලා ඉන්නකොට බෝසතාණන් වහන්සේට උත්සාහ කළා නම් උන්වහන්සේට නිවන් දකින්නට තිබුණා. හැබැයි උන්වහන්සේ උත්සාහ ඒ සඳහා උත්සාහ කළේ නැහැ. උන්වහන්සේගේ ප්‍රාර්ථනා හැටියට බුද්ධත්වයේ පිළිබඳව තියෙන ප්‍රාර්ථනාව උන්වහන්සේ එහිදී මතු කරලා තහවුරු කරගෙන එහිම ශක්තිමත්ව රැඳී සිටියා. එතකොට දැන් මේ වගේ අවස්ථාවකට පේනවා යම් සම්භාවිතාවක් තියෙනවා නිවන් දකින්න හැබැයි නිශ්චිත නැහැ මේ අවසාන භවයයි කියලා. හැබැයි මහබෝසත්වරේ මනුලොවට පැමිණෙනකොට ඒ ආත්ම භාවය නිශ්චිතයි. මේ අවසාන භවය. එතකොට ඒ සඳහා සසරේ පාරමිතා පුරාගෙන තමන් වහන්සේමත් ඒ පිළිබඳව හරියට දැනගෙන කරුණු හරියට සාධක ගොනු කරගෙන ඒ සමස්ත ක්‍රියාවලිය සම්පාදනය කරන්නට පැමිණෙන ගමන. එතකොට එතනදී අපි අර පෙර දිනක සිහිපත් කළා අර සහජාත ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, පශ්චාත්ජාත ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය මේ විදිහට මේ නාම රූප ධර්මයන් ප්‍රත්‍ය වෙන හැම ආකාරයකින්ම ඒවා ප්‍රත්‍ය කරගෙන මේ අදාළ ඵලය ගොඩනගන්නටයි එතනදී බෝසතාණන් වහන්සේ පැමිණෙන්නේ. ඒ නිසා තමයි අර කල්ැතුවම අර පුරේජාත ප්‍රත්‍යම් විමසලා බලන්නේ දැන් දෙවියන් ආරාධනා කරනවා දැන් මනුලෝට යන්නට සුදුසු කාලයයි කියලා. හැබැයි බෝසතාණන් වහන්සේ එහෙම අනික් අය ආරාධනා කරපමට හා මම යන්නම් කියලා ඒක බාරගන්නේ නැහැ. උන්වහන්සේ එතනදී විමසලා බලනෝ කොහෙද උපදින්නේ උපදින තැන එතකොට ඒ තැන කාලය මේ සුදුසු කාලයද ඊළඟ උපදින ප්‍රදේශයේ දීපය කොතනද ඊළඟට මේ කාලය දීපය ඊට පස්සේ දේශය ඒ මොකද්ද මධ්‍ය දේශයේ මහසේ හරියට ඒක හඳුනා ගන්නවා ඊළඟට කුලය කුලය කියලා කියන්නේ පීතෘ පරම්පරාව. ඊට පස්සේ මව කියලා කියන්නේ මාතෘ පරම්පරාව. එතකොට දැන් මේ ඔක්කොම ඒ අම්මා තාත්තා සාංශාරිකව ප්‍රාර්ථනා ඇති කරගෙන ආපු අය. එතකොට මේ ප්‍රාර්ථනා ඇති කරගෙන ආපු දෙදෙනා දැන් කල්ැතුව ඉපදිලා ඉන්නවද? ඊළඟට ඉපදිලා ඉන්නවනම් දැන් දරුවන් ලබන්න සුදුසු වයසේද? ඊට පස්සේ ඒ දරුවා ලැබුවට පස්සේ එතනින් දින 7කට පස්සේ මෑණියන් අභාව ප්‍රාප්ත වෙනවා. ඒක එක්තරා ධර්මතාවයක් හැටියට දහම් පොතපතේ දක්වලා තියෙනවා. එතකොට එහෙමනම් මෑණියන්ගේ අවශ්‍යත් පරීක්ෂා කරන්නට ඕන. එතකොට ඒ ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන මට්ටමට දැන් මේ අවස්ථාවද එතකොට මේ සියල්ලක්ම උන්වහන්සේ විමසලා බලන. එතකොට දැන් මේ මොකද්ද පුරේජාත ප්‍රත්‍ය මේ කලින් ඒ යම්කිසි අදාළ සිදුවීමක් සිද්ධ වෙන්නට ඊට කලින් ක්‍රියාත්මක විය යුතු දේවල් ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒතර ඒ ටික බලලා තමයි තීරණය කරන්නේ මම මෙතනට පැමිණෙනවා කියලා. ඒතර අන්න ඒ වගේ පරීක්ෂා කරලා කල්පනාකාරීව හරියට හේතුප්‍රත්‍ය ගලපලා පැමිණෙන ගමන. එතකොට ඒ බඳු තැනකදී මේ සාමාන්‍යයෙන් උපදින මේ ප්‍රතඥන පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ වලටයි තෝ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාරයා පස්චිම භාවික බෝසතාණන් වහන්සේත් ගත්තාම උන්වහන්සේත් මිනිස්සෙක් තමයි හැබැයි මිනිස්සෙක් වුණාට ඒ මිනිස්සයා අච්චරිය මිනිස්ස ආශ්චර්ය මිනිස්සේ. ඒතර ආශ්චර්ය මිනිස්ස කියලා කියන්නේ උන්වහන්සේ බුදු වුණාට පස්සේ විතරක් නෙමෙයි. ඒ බෝසත් අවදීමත් ආශ්චර්යයි. ඒ නිසානේ අර මේ කුඩා අවදීම ආනාපාන සතිය මෙනෙහි කරමින් ධානයට සමවදින්නට පුළුවන් වුණේ. ඊළඟට මව්පියන්ගෙන් පවා ඒ වගේම මේ රාජකීය උපදේශකයා වෙන මේ ඒබඳු විශේෂ ඍෂිවරයෙකුගෙන් පවා වැඳුම් ලබන්නට පුළුවන් උනේ. එතකොට මේ මේ කුසලතා එතකොට ඒ ඍෂිවරයා කියලා කියන්නේ මේ දැන් සිද්ධාර්ථ කුමාරයා උපන්නා කියලා දැනගත්තට පස්සේනේ මේ ඒ ඍෂිතුමා එන්නේ බලන්න තමන්ගේ කියන්නේ දැන් මේ මේ කුඩා කුමාරයා උපන්න කියලා බලන්න එනකොට ඒ කුමාරයා වන්දන්න ගියන් පස්සේ ශීර්ෂයේ තමයි පාදක ගිහිල්ලා පිහිටන්නේ. එතකොට ඒ পায় එහෙම පිහිටියාට පස්සේ ඔහු ආවර්ජනා කරලා බලනවා මේකේ බඳු කෙනෙක්ද. එතකොට ඔහු දකිනවා ඒක. ඊට පස්සේ අනාගතයක් දකිනවා ඒකාන්තයෙන්ම බුද්ධත්වයටපත් වෙනවා. එතකොට මේ විදිහට අසිත තාපසතුමා කියලා කියන්නේ අතීතය දකින්නට පුළුවන් අනාගතය දකින්නට පුළුවන් විදිහේ විශේෂ ඥානයක් තිබුණු කෙනෙක්. අර රජවරුන්ට උපදෙස් දීපු කෙනෙක්. දැන් එතුමා තමයි මේ කුමාරයා පිළිබඳව මේ දකින්නේ බලන්නේ. ඒ බලනකොට තමයි එතුමාට කල්පනා වෙන්නේ මොහු අනාගතයේ බුද්ධත්වයටපත් වෙනවා. නමුත් මම එතකන් ජීවත් වෙන්නේ නැහැ. එතෙන්දි තමයි එතුමාගේ මුණුබුරෙක් මට මතක හැටියට එහෙමයි සටහන් වෙන්නේ. එතකොට මුණුබුරෙක් වූ නාලක කුමාරයාට කියනවා. එතකොට මේ මම මේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකම් මගේ ජීවිතය රැකෙන්නේ නැහැ. නමුත් ඔබ උන්වහන්සේ උදෙසා පැවිදි වෙන්න. එතකොට මේ නාලක කුමාරයා තමයි පැවිදිලා මෝණීය වත සම්පූර්ණ කරලා අරහත්ත්වයට පත් වෙන්නේ. එතකොට මේ විදිහට මේ සියල්ලක්ම අනාගතයේ සිදු විය හැකි දේ. එතකොට ඒක අහම්බයක් නෙමෙයි අනිවාර්යෙන් සිද්ධ වෙන දේ. ඒ සිද්ධ වෙන්නට කරුණු ගොනු වෙලා තියෙන දේ. ඒතර මේ කරුණු ගොනු උනේ කොහොමද? ඒ තමයි සාංශාරික ප්‍රාර්ථනාව, ඊළඟට පාරමිතා ශක්තිය, Tamanගේ චිත්ත අධිෂ්ඨානය සහ ඊට අනුරූපව අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්මාදී බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා මේ මට්ටමට මනස මේ නාම රූප ධර්මයන් හසුරවන්නට පුහුණු කරගෙන ආපු ක්‍රමය. එතකොට මේ తত্ত্বය හරියට අධ්‍යයනය කරේ නැතිනම් හේතුඵල වශයෙන් ඒතනත්තට බුදුරජාණන් බෝසතාණන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳව පවා සැකසංකා ඇති වෙන්නට පුළුවන්. ඊට පස්සේ සම්මා සම්බුද්ධත්වය සම්මා සම්බුද්ධත්වය කියන තැනට ආවට පස්සේ සාමාන්‍ය කෙනෙකුට ඒ පිළිබඳව හිතන්න පහසු නැහැ. ඒ පහසු නැත්තේ ඇයි? අපි හැම කෙනෙක්ම හිතන්නේ අපේ ප්‍රඥාවේ අපේ ඥානයේ ප්‍රමාණයට. ඒතර අපේ ඥානය අතික්‍රමණය කරලා පැවති සුවිශේෂ ඥානයක් ඇති කෙනෙකුගේ ඒ ඥානය සම්බන්ධව අපට පිළිගැනීම් මාත්‍රයක් විශ්වාස මාත්‍රයක් හරි ස්ථාවරව ගොඩනැගෙන්නේ සෝවාන් මාර්ගඥානයත් එක්කම. ඒ මොකද ඒ සෝවාන් මාර්ගඥානයේදී තමයි සම්පූර්ණයෙන්ම මේ හේතුඵල ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලිව තහවුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මෙතන සත්වේ පුද්ගලයක ආත්මයක් නැහැ නැහැ කියලා හරියටම තහවුරු වෙන්නේ කුමක් නිසාද? ඒතනත්තා මේ අවස්ථාව වෙනකොට මේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙලා පළදරන ආකාරය පිළිබඳ හරියටම ප්‍රත්‍යක්ෂ කරනවා. නිසා සෝවාන් මාර්ග ඥානයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම අවස්ථා හතරකදී සිද්ධ වෙන්නේ. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්. අරහත් මාර්ගඥානයේදී තමයි ඒක සම්පූර්ණ අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් මට්ටමට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතකොට මුල් අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. හැබැයි එතන තහවුරු වෙන ප්‍රධාන සාධකය තමයි හේතුඵල ඥානය. මේ හේතුඵල ඥානය තහවුරු වීම තුළින් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට මේ විචිකිච්ඡා කියන නීවරණය සෝවන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය. ඒ සංයෝජන ධර්මයි. ඇයිද සෝවන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙන්නේ? එතනදී අර හේතුඵල වශයෙන් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම සම්මා සම්බුද්ධත්වය කියන තැන ඒ ආශ්චර්යමත් පුද්ගලයේ නිර්මාණය වෙන්නේ කොහොමද? එතකොට බුදු වෙන්නට පෙර ආතුව පවා බෝසත් අවදීදී පවා ඒ తত্ত্বය කොහොමද ගොඩනැගෙන්නේ නිර්මාණය වෙන්නේ? ඊට සර්වඥතා ඥානය සාක්ෂාත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ තුල ඇති වෙන විශේෂතා ඒතර ਸਰවඥතා ඥානය කියන්නේ මොකද්ද? මේවා පිළිබඳව යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අර ධහම දකින තැනත්තා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා හරියටම දැකගන්න. එතකන් අපේ මනසේ සැකසංකා ඇති වෙන්නට පුළුවන්. හැබැයි සැකසංකා ඇති වෙන්නට තියෙන ඉඩ කඩක් තියෙන බව ඇත්ත. අපි නිතරම කතා කරනවා අනුශය වශයෙන් අපේ අපි හැමෝගෙම సంతානවල මේ ක්ලේශ මූලයන් තියෙන්නට පුළුවන්. හැබැයි ඒක දිගින් දිගට වර්ධනය කරගෙන ඒ තුල ගිලිලා විනාශ වෙනවද එහෙම නැත්නම් ඒ අවදානම තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්නට ක්‍රියා කරනවා කියන එක අපේ බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මත තමයි තීරණය. දැන් අපි හිතමු අනාගාමී ඵල අනාගාමී මාර්ගඥානය සාක්ෂාත් කරන තෙක්ම කෙනෙකුගේ කාමරාගයේ පටිගය තියෙනවා. දැන් ඒකෙන් අදහස් කරන්නේ එතනත් අනාගාමී වෙනකන් කාමයන්ට වහල් වෙලා ද්වේෂයට ද්වේෂයෙන් නිරන්තරයෙන් ගැටි ගැටි ඉන්න ඕන කියන එක නෙමෙයි. ඒතර අනාගාමී වෙන්නට පෙර ආතුව පවා එතනත්ට රාගය යටපත් කරලා ද්වේෂය යටපත් කරලා මෙත්තාව දියුණු කරලා ක්‍රියා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ ඇයිද අර මූලය හරියට හඳුනාගෙන ඒක ඇවිස්සෙන්නට බලපාන ප්‍රත්‍ය මොනවද කියලා දැනගෙන ඒවා වෙනස් කළාට පස්සේ අර ක්ලේශය හැමම අනුශය මට්ටමින් පවත්වා ගන්නට පුළුවන් අවදි වෙන්නේ නැතුව ඒ අනුශය අහෝසි වෙනත් හැබැයි යම්කිසි කෙනෙක් අවිචාරවත්ව කල්පනා කළොත් ඒතනත්තාට ඒ අවිචාරවත් බව නිසාම බොහෝ සැක සංකා ඇති වෙනවා දැන් සබ්බාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්ලේශයන් දුරු කරන්න ඒ වගේම ආශ්‍රව ධර්ම දුරු කරන්න නම් ඒතනත්තා ජානතෝ පස්සතෝ දන්නා වූ දක්නා වූ කෙනෙක් වෙන්නට ඕන කුමක්ද දන්නා කෙනෙක්ද කුමක් දක්නා කෙනෙක්ද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරය. ତොර සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපි යමක් දිහා බලන්නේ කොහොමද හිතන්නේ කොහොමද ඊළඟට අසතියෙන් සහ අසම්පජඤ්ඤයෙන් අපි යමක් දිහා හිතන්නේ කොහොමද? දැන් අර කාලාමයින් කල්පනා කළේ යම් ප්‍රමාණයකට සති සම්පජඤ්ඤය. දැන් ඒක අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විමසනවනේ යගෙන් ලෝභය නුඹලාගේ සිතේ ඇති වෙනවයි කියලා දැනෙනවද? ඌ ඇති වෙනවයි කියලා දැනනවා. එතකොට ඒක අර්ථ සම්පන්නද අනර්ථ සම ඒක අනර්ථයක්. එතකොට අනර්ථයක් නම් ඒක වර්ධනය කළ යුතුද දුරු කළ යුතුද දුරු කළ යුතුයි. එහෙමනම් ඔබ ලෝභය දුරු කරන්නට ක්‍රියා කරන්න. අන්න බුදුරජාන් වහන්සේ සාන්දෘෂ්ටික ක්‍රමයක් ඒගොල්ලන්ට කියාදෙනවා. එතන අනිත් අය කියන එක හරිද නැද්ද කියලා ඒගොල්ලන්ට සැකසංකාවක් මතු වුණා. ඒ සැකසංකාව ඒගොල්ලන්ට නිවන් මාර්ගට බාධා කරන ධර්මයක් හැටියට නෙමෙයි නිවන් මාර්ග විවෘත කරන විමසිලිමත් බවක් හැටියට. එතකොට මේ විමසිලිමත් බවක් තියෙන කෙනාට බුදුරජාන් වහන්සේ සාන්දෘෂ්ටික ක්‍රමය පැහැදිලි කරනවා. සාන්දෘෂ්ටිකව දකින්න බැරි තැනදී අපන්නක ක්‍රමයට දකින්න. දැන් කාලාම සූත්‍රය ගැන කතා කරන බොහෝ දෙනා පරම්පරාවෙන් ආවට පිළිගන්න එපා පොතේ තිබ්බට පිළිගන්න එපා ගුරුවරයා කිව්වට පිළිගන්න එපා ඔහොම ඔහොම එපා එපා කියන කාරණා 10 ගැන කතා කරනවා විශ්වවිද්‍යාලවලත් කතා කරනවා ධර්මදේශනවලත් කතා කරනවා හැබැයි කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි ක්‍රමවේද දෙකක් දේශනා කරනවා අපි කොහොමද යමක් සත්‍යද අසත්‍යද නිවැරදිද වැරදිද කියලා තීරණය කරන්න ඕන මොන නිර්ණායකයන් මතද ඒ පිළිබඳව පැහැදිලි නිර්ණායක දෙකක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ නිර්ණායක දෙක තමයි සාන්දෘෂ්ටික න්‍යායත් සහ පන්නක න්‍යාය. සාන්දෘෂ්ටික න්‍යාය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට තමන්ගේ සති සම්පජඤ්ඤය අවදි කරලා තමන්ගේ ඥානය තමන්ගේ සිහිය නුවණ අවදි කරලා තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් කාරණා තියෙනවා. එතකොට ඒ තමයි Tamanගේ මනසේ ලෝභය මතුවෙනවා නම් ඒක වෙන කෙනෙක්ගෙන් අහලා තේරුම් ගන්නට වෙන කෙනෙක් කියන විදිහට අපි එල්බ ගන්නට ඕන දෙයක් නෙමෙයි. Tamanට සති සම්පජඤ්ඤය උපදව ගන්නට පුළුවන් නම් ලෝභය කියන්නේ මොකක්ද? ඒක අර්ථ සම්පන්නද අනර්ථ සම්පන්නද කියලා තේරුම් අරන් ඒක දුරු කරන්න පුළුවන්. අලෝභය කියන්නේ මොකක්ද? ඒක මනසේ මතුවනහම යහපතක්ද අයහපතක්ද කියලා තේරුම් අරගෙන ඒක වර්ධනය කරන්න පුළුවන්. ඒතර අන්නේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ කාලාමෙන්ට පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි සාන්දෘෂ්ටික න්‍යාය කියන්නේ. ඊළඟට අපන්නක න්‍යාය කියලා කියන්නේ එහෙම සමහර જાති තියෙනවා තමන්ගේ සති සම්පජඤ්ඤයෙන් ඒ මොහොතේ අත්දකින්නට බෑ. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ භවයක් තියද නැද්ද? දැන් ඊළඟ භවයක් තියද නැද්ද කියන එක පුබ්බේ නිවාසානුස්සති ඥානය චතුප්පපාත ඥානය වගේ උපදවාපු කෙනෙකුට හැරෙන්නට එකපාරටම සාමාන්‍ය කෙනෙකුගේ සති සම්පජඤ්ඤයෙන් තීරණය කරගන්නට පහසු නැති පහසු නැහැ. එතකොට මේ බඳු තැනක කෙනෙක් කියනවා ඊළඟ භවයක් තියෙනවා කියලා. තව කෙනෙක් කියනවා ඊළඟ භවයක් නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ඊළඟ භවයක් තියද කියලා තේරෙන්නේ නැත්නම් නැතිද කියලා තේරෙන්නේ නැත්නම් ඒක සති සම්පජඤ්ඤයෙන් විතරක් තීරණය කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ මනු තැනකදී අපන්නක ක්‍රමය පාවිච්චි කරනවා. අපන්න ක්‍රමය කියලා කියන එක ධර්මයේ පැහැදිලි කරන අවිරුද්ධ ප්‍රතිපදාව. දැන් අපිට ජාතක පොතේ පළවෙනිම ජාතකය අපන්නක ජාතකය. ඒක කියන්නේ මොකද්ද? දැන් අර බෝසතාණන් වහන්සේ ගල් කරුවන් සමග යනකොට කාන්තාරදී අර යක්ෂයන් හෝ රාක්ෂයන් විසින් ඒ අය මනුෂ්‍ය වෙස් මවාගෙන ඇවිත් කියනවා ඉස්සර එහා පැත්තේ වහිනවා වතුර පිරීලා තියෙනවා ජලාශ තියෙනවා මේ අපි නෙළුම් මල් නෙළුම් දඬු කඩාගෙන ආව එතනින්. ඒතර කෙස් තෙමිලා ඇඳුම් තෙමිලා මඩ ගාගෙන දැන් මේ අය මේ එනවා. ඔය වතුර ගෙනියන්න ඕනේ නැහැ. ඔය හලන්න. ඒතර ඔක්කොම අය ඉක්මනට ලෑස්ති වෙනවා වතුර ටික හලන්න. ඒතර බෝසතාණන් වහන්සේ කියන වතුර හලන්න එපා. ඇයි හලන්න එපා කියලා කියන්නේ? දැන් මේගොල්ලෝ කියන එක හරි කියලා අපි කොහොමද පිළිගන්නේ? දැන් ඔන්න අර අර කියන සැකය. දැන් මේ මේ මේක හරිද නැද්ද? මේක ඇත්තද නැද්ද? ඔන්න අර දෙපැත්තට යන කතන්දරේ මතුවෙනවා. ඒතර මේ මතුවෙන් පස්සේ දැන් මේක එකපාරට තීරණය කරන්න බැරි නම් එතන තියෙන සාධක විමසලා බලන්න. දැන් අර තමන්ගේ පිරිසගෙන් අහනවා වැස්ස වහිනවා නම් සීත සුළඟ කොච්චර විතර ඈතට දැනෙනවද? එතකොට යොදුනක් විතර. එතකොට ඔබට කාටවත් එහෙම සීත සුළඟක් දැනුණද? ඊළඟට අකුණු පුපුරන හඬ කොච්චරක් විතර ඈතද? යොදුන් දෙකක් විතර. දැන් කාටවත් එහෙම අකුණු හඬක් දැනුණා ඇහුණද? ඊට පස්සේ විදුලි කොටන විදුලි එළිය කොච්චරක් විතර දුරට දැනෙනවද? එතකොට යොදුන් 3-4ක් ඈතට. එතකොට කාටවත් එහෙම විදුලි එළියක් පෙනුණාද? ඊට පස්සේ වැහි වලාකුළු කළු පාට වැහි වලාකුළු කොච්චර දුරට පේනවද? ඒක කවුරුවත් එහෙම එකක් දැක්කද? එතකොට දැන් මේ මොකුත්ම නැතිනම් දැන් මේ යම් පිරිසක් නෙළුම් මල් ටික කොයි නෙළුම් දණු ටික කොයි අරගෙන ඇවිල්ලා තෙතරෙදි පිටින් මඩ තවරගෙන ඇවිල්ලා කියනවා එහා පැත්තේ වහිනවා කියලා. ඒතර එහා පැත්තේ කියන්නේ දැන් මේ යදුන් ගානක් ඇතුළතවත් ඒ සලකුණු නැත්තම් මේගොල්ලෝ කියන කතාව අපි කොහොමද පිළිගන්නේ? එතකොට ඒ බඳු තැනකදී මොකද්ද කරන්න ඕන? ඒ කියන කතාව හරි වුණත් ඒ කියන කතාව වැරදි වුණත් හානියක් නොවන විදිහේ ක්‍රමය පිළිපදින. අන්න ඒක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව. එතකොට මොකද්ද බොස්තන් හසේ යෝජනා කරන්නේ? හරි, එහා පැත්තේ වතුර තියනවා නම් අපි ගිහිල්ලා එතනට ගියාට පස්සේ මේ පරණේව අයින් කරලා අලුත් ඒවා පුරවගමු. දැනට අපිට මේක තීරණය කරන්න බැහැ. ඒ නිසා අපි දැනට වඩා සුරක්ෂිතයි මේ තියෙන වතුර ටික හලන්න නැතුව අරගෙන යන්න. දැන් අන්නේ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ කාලාමෙන්ට පැහැදිලි කරනවා කාලාමෙන් ඊළඟ භවයක් තියෙනවා කියලා සමහර කෙනෙක් කියනවා නෑ කියලා සමහර කෙනෙක් කියනවා ඔබට මේක හරියට නිගමනයකට එන්න බෑ එහෙමනම් ඔබ මොකද්ද කළ යුත්තේ ඊළඟ භවයක් නොතිබුණත් බැරි වෙලා හරි තිබුණත් අනර්ථයක් නොවන විදිහට කටයුතු කරන්න ඒ මොකද්ද ක්‍රමය ඊළඟ භවයක් නැහැ කියලා මේ ජීවිතේ ඕන හැටියට පව්කම් කරමින් සදාචාර විරෝධී දේවල් කරගෙන ගිහිල්ලා බැරි වෙලාවත් ඊළඟ භවයක් තිබුණොත් බරපතල අනතුරකටපත් වෙනවා. නිසා මේ ජීවිතේ සදාචාර සම්පන්නව පව්කම් වලින් වැළකීලා කටයුතු කළොත් ඊළඟ භවයක් තිබුණොත් ඊළඟ භවයේ යහපත පිණිස එක පවතිනවා. ඊළඟ භවයක් නොතිබුණොත් ditta dhamma වේදනීය වශයෙන් මේ ජීවිතේ කාටත් ප්‍රියශීලී යහපත් ජීවිතයක් ගත කරන්න හේතු වෙනවා. ඒ නිසා ඔබට ඊළඟ භවයක් තියද නැද්ද කියලා විනිශ්චයකට එන්නට බැරි ඔබ කල යුත්තේ මේ අපන්නක ප්‍රතිපදාවට අනුව ක්‍රියා දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර අපිට යම්කිසි සැකසංකාවක් ඇති වෙන තැන්වලදී අපි කොහොමද ඒක විනිශ්චය කරගන්න ඕන කියලා ඉතා පැහැදිලි ප්‍රායෝගික ක්‍රමවේද දෙකක් දක්වනවා අපන්නක මේ සාන්දෘෂ්ටික ක්‍රමය සහ අපන්නක ක්‍රමය. ඒ තුලින් ඒ තුලින් තමයි යෝනිසෝ මනසිකාරය අවදි වෙන්නේ. සතියෙන් සහ සම්පජඤ්ඤේ හැඟීම් වලට වහල් වෙලා කල්පනා කරනවා නෙමෙයි. ඒ හැඟීම් වලට වහල් වෙලා කල්පනා කරන විදිහ තමයි මේක මගේ මතයට ගැලපෙනවා. අපේ પરම්පරාවෙන් ආපු මතය. මේක පොතේ තිබිච්ච කාරණේ, මේක ගුරුවරයා කිව්ව කාරණේ කියලා එහෙම එල්බගත්තු ගමන් අපිට එතනින් එහාට ඒක ඇත්ත නැත්ත පේන්නේ නැතුව. ඒ නිසා තමයි මුල් කාරණා 10 දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා පිළිගන්න එපා. එතකොට ඒවා පිළිගන්නේ නැතුව හිතුවක්කාර වෙන්න කියන එක නෙමේ මෙන්න මේ ක්‍රමවේදයන් දෙක පාවිච්චි කරා. ඉතින් දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලවල පවා මේ එපා එපා කියන කාරණා ටික කතා කරනවා. හැබැයි අර ප්‍රායෝගිකව අපි දකින්න ඕන දේ එච්චර මතු කරන්නේ ඒ මතු කරන්නේ නැති නිසාම අද සමහර වෙලාවට බොහෝ දැනුගත් කියන මට්ටමේ මහාචාර්ය මට්ටමේ ඉන්න ඇතම් ගිහි භවතුන් සහ භික්ෂුන් වහන්සේලා පවා ඇතම් අය අද පුරුදු වෙලා තියෙනවා අර පස්චිම භවික බෝසතාණන් වහන්සේ පිළිබඳව ආශ්චර්ය මනුෂ්‍ය ගුණ නෑ ඒවා මොකුත් නෑ ඒවා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් බෝසත් බෝසතාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් මව කුසෙන් බිහි වෙච්ච කෙනෙක් ඒතකොට විද්‍යාවට අනුව ඒවා හැම වෙන්න බෑ ওই විදිහේ නොයේ කතන්දර කියමින් අර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ කාය ස්වභාවය ගැන සැක සංකා මතු කරන. එතකොට දැන් මේ සැක සංකා මතු කරන්නේ Taman සාන්දෘෂ්ටික න්‍යාය මතත් නෙමෙයි අපන්නක න්‍යාය මතත් නෙමෙයි අර Tamanට හිතන දේ කියන. අන්න අයෝනිසෝ මනසකාර. අයෝනිසෝ මනසිකාරය නිසා සැකේ වර්ධනය. සැකේ වර්ධනය වෙලා Taman ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ගෞරවයේ විශ්වාසය Taman තුලින් ගිලිහෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දෙසූ දහම උන්වහන්සේගේ ඥානය ප්‍රඥාව පිළිබඳව එතකොට මේ ප්‍රඥාව පිළිබඳව අපට වැටහෙන්නේ නැතිනම් දැනට එතනදී අපි මොකක්ද ඇති කරගන්න ඕන සද්ධාව. ඇයිද ඇයිද සද්ධාව ඇති කරගන්නේ ඒ අපිට හැම දෙයක්ම මම අවබෝධ කරලම මේක දැනගන්නවා කියලා අපි හිතාගෙන යන්න ගියොත් එහෙම ඉතින් අපිට කිසිම දාක මේ ධර්මය අවබෝධ කරන්න වෙන්නේ නැහැ. ඇයි? එතකොට අපිට සද්ධාව පිහිටන්නේ නැහැ. එතකොට සද්ධාව මහ බෝසත්වරු පවා ප්‍රගුණ කරන ධර්මයක්. ඇයි උන්වහන්සේලා අවසාන භවයේ තමයි ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. හැබැයි ඊට කලින් බුදුවරු දේශනා කරන දහම අහලා තමයි ඒවා පිළිබඳව පිළිපදින්නේ ක්‍රියාත්මක වෙන්නේ. එතන මුලින් සද්ධාවෙන් අපි ඒක ඒ පිළිබඳව අපිට දැනට තියෙන දැනුම අපේ අපේ සාන්දෘෂ්ටික මේ සති සම්පජඤ්ඤය අවදි කරගෙන ඊට පස්සේ අර විදිහට අපන්නක ක්‍රමේ භාවිතා කරලා දැනට අපට පුළුවන් විදිහේ නිර්ණායකයන් පාවිච්චි කරලා මේක මේ සඳහා උපකාර විය හැකි. අන්න ඒ විදිහට මූලික වශයෙන් අපට ඒ පිළිබඳව සද්ධාාවක් විශ්වාසයක් අපි ඇති කරගන්න. ඒතර එහෙම ඇති කරගෙන දිගින් දිගට ඒ සද්ධා මත යැපෙනවා නෙමෙයි ගැඹුරට අපි අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරන ක්‍රමය මොකද්ද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති මේ ධහම ප්‍රගුණ කරක්. ධහම දකින්න වෑයම් කරන්න. එතකොට තමයි අර කරුණ පිළිබඳව Tamanට සනාතන. එතකොට ධර්මයේ ප්‍රගුණ කිරීමක් මොකුත් නැතුව සුතමයේ වශයෙන් අහලා, චින්තාමයේ වශයෙන් හිතලා තමන්ට හිතන හිතන විදිහට සති සම්පජඤ්ඤයෙන් තොරව ප්‍රකාශන කරන්න ගත්තන් පස්සේ ඒ අය තුලත් විචිකිච්ඡාව මතුවෙනවා. ඒ වගේම අහන ශ්‍රාවකයෝ තුලත් විචිකිච්ඡා මතුවෙනවා. දැන් අන්තර්ජාලයට එහෙම ගිහිල්ලා බැලුවෙන් පස්සේ සමාජ මාධ්‍ය ජාලවල කෙලවරක් නැතුව ඒ වගේ ගිහි පැවිදි යම් යම් අය කරන ප්‍රකාශන බුදුහාමුදුරුව ඔය ඔය කියන විදිහ ආශ්චර්ය තිබිච්ච කෙනෙක් නෙමෙයි උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් කියන බොහෝ භික්ෂුන් වහන්සේලා පවා. එතකොට දැන් මේ තමන්ගේ මනසේ මතුවෙන සැකය තමන් විසින්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඌණණය කරලා ලඝු කරලා ඒක සමාජයට වපුරනවා. අර පසුගිය දවසකත් අපි සිහිපත් කළේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ නමක් ඒකේ වීඩියෝ කොටසකුත් අපි දැක්කා. උන්වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ ਸਰවඥයි කිව්වට ਸਰවඥම නෑ. එතන කියලා උන්වහන්සේකට උදාහරණ කීපෙකුත් කියනවා. මේ වෙලාවේ සම්පූර්ණ වහින වැස්සේ වැහි බින්දු ගන්න බුදුහාමුදුරන්ට ගණන් කරන්න කිව්වොත් එහෙම ගණන් කරලා කියන්න පුළුවන්. එහෙම උන්වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ Tamanට විශේෂ නොවන කාරණා අවිෂය කර්ම. දැන් එතකොට මේ වහින වැහි බින්දු ගන්න දැනගත්තයි කියලා මොකද්ද කරන්න පුළුවන්? එතකොට අන්න ඒ විදිහට තේරුමක් නැති අර්ථයක් නැති දේවල් පාදක කොටගෙන බුද්ධ චරිතය පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳ අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට ඒතනත්තට සැක සංකා ඇති වෙනවා. ඒතර අන්නේ විදිහට බුදුහාමුදුරුවන්ගේ කාය ස්වභාවය ආශ්චර්ය අද්භූත කාය ස්වභාවය පිළිබඳවත් උන්වහන්සේගේ ආශ්චර්ය අද්භූත ಗುಣ මහත්වේ ඥාන මහත්වේ පිළිබඳවත් යම් කෙනෙක් සති සම්පජඤ්ඤයෙන් තොරව කල්පනා කරනවා නම් තම තමන්ගේ නිර්ණායක මත තමන්ගේ රුචි අරුචිකම් මත තමන්ගේ තර්කය මත එතකොට බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කරනනේ මා තක්ක හේතු තර්කයට ගැලපෙනවා කියලා විතරක් පිළිගන්න එපා ඒ තර්කයෙන් කියන එකෙන් අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා. එහෙමම දේවල් තීරණය කරන්න බෑ. ඒතකොට අද තර්කය. ඒ තර්කය මත මේක මෙහෙමනම් මේක මෙහෙම වෙන්න බෑ. ඒතකොට ඒව තමයි අද සමාජයේ හාමුදුරුවෝ කියන බණ හරි තාර්කිකයි. ඒ දේශකයාගේ ප්‍රකාශන හරි තාර්කික හරි ඍජුයි. අනිත් අය මේ කියන ගතානුගතික දේවල්ම නෙමේ. අපේ පන්සල්වල හාමුදුරුවෝ මෙහෙමයි බුදුහාරගේ රැස් වී දෙනවා. මෙහෙමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඕවා ගැන තමයි කතා කරන්නේ. අර හාමුදුරුවෝ එහෙම නෙමේ. ඍජුවම කතා කරන්නේ කෙලින්ම මනසටමයි මේ නිකන් අර බාහිර දේවල් පටලවා ගන්නනේ අන්න ඒ විදිහට දැන් අර තර්කානුකූලව කියනවා විද්‍යාත්මකව කියනවා ඒ හැමතුරුගේ බණ හරි විද්‍යාත්මකව පැහැදිලි කරනවා උන්වහන්සේ මහාන වෙන්න කලින් විද්‍යාඥයෙන් ඒතර විද්‍යාව ඉගෙනගෙන තියෙනවා මහාන වෙන්න කලින් ඉංජිනේරුවෙක් මහාන වෙන්න කලින් වෛද්‍යවරයෙක් ඒවත් තමයි මේ ධර්ම විස්තර කරන්න නිර්ණායක හැටියට හඳුනාගන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන කාරණේ නෙමෙයි. එතකොට ධර්මයේ දකින්න අපි මොකද්ද කරන්න ඕන? ධර්මයේ මූල ධර්ම ඉගෙන ගන්න. එතකොට ධර්මයේ මූල ධර්ම කියන්නේ මොනවද? හේතුඵල, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය සහ ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ වශයෙන් බෙදා බැලීම. එතකොට පරමාර්ථ වශයෙන් බෙදා බැලීම, පටිච්චසමුප්පන්න වශයෙන් නැවත ගොනු කරමින් බැලීම ත්‍රිලක්ෂණ වශයෙන් බැලීම සහ චතුරාර්ය සත්‍ය වශයෙන් බැලීම කියන මේ ක්‍රම හතරට යමක් පිළිබඳව අධ්‍යයනය කරනකොට තමයි අපිට යථා භූත ඥානය. ඒකේ සැබෑව ප්‍රකට වෙන්නට ගන්න. ඉතින් බඳු දහම අහන්නට ඕන, බඳු දහම පිළිබඳව සිතන්නට ඕන, බඳු දහම සති සම්පජඤ්ඤයෙන් ස්පර්ශ කරන්නට වෑයම් කරන්න ඕන. ඒ තුලින් තමයි ශක්තිය ප්‍රඥාව අවදි වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි ප්‍රාර්ථනා පවා ඇති කරගන්න ඕනේ. දැන් පසුගිය අගෝස්තු පුරපසළොස්වක පොහෝ දිනේ අපි පින්නතුන් දැනුවත් කළා බොහෝ දෙනා එකතු වෙලා අපි සිද්ධ කළා තථාගතයන් වහන්සේගේ තෙසැත්තේ ඥානය වෙනුවෙන් එකම වෙලාවක පහන් දල්වලා අපි අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් කළා මේ කුසල බලේ මේ කුසලයේ අන් අයත් සතුටින් අනුමෝදන් වෙත්වා එතකොට ඒ කුසල බලයෙන් ඒ සියලු දෙනාටත් Tamanටත් සසර ගමනේදී ප්‍රඥාව අවදි එතකොට ඇත්තටම අපට මේ පින්කමෙන් පසුව කල්පනා වුණා ඉබඳු පින්කම් කරලා නැවත අපි ඇති කරගන්න ඕන සුවිශේෂ ප්‍රාර්ථනාවක් තමයි සසර ගමනේදී අපට කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න කියන එක අපි පොදුවේ කොහොමද ප්‍රාර්ථනා ඒ සද්ධර්ම ශ්‍රවණය කියන තැනදී අපි වෙන වෙනම හිතලා අපිට මේ චතුරාර්ය සත්‍ය මේ ත්‍රිලක්ෂණය මේ පටිච්ච සමුප්පාදය මේ පරමාර්ථ ධර්ම කතාව මේවා නිවැරදිව නිවැරදිව අපිට මේවා මුල් අවදියේදීම ජීවිතේ කුඩා අවදියේදීම මේවා පිළිබඳ නිවැරදි විවරණයක් අහන්නට ලැබෙන්න කියලා පවා ප්‍රාර්ථනා ඇති කර ගැනීම වැදගත් කියලා. අර සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කිව්වහම ඒකට ඒවා ඇතුළත් වෙනවා. හැබැයි අපි අර වෙන වෙනම හිත හිතා අර විදිහට ප්‍රාර්ථනා කරනවා අපේ මනස ඒවා තහවුරු වෙනවා. මේ වචන, එතකොට මේ පිළිබඳ අදහස එතකොට තමයි අර කුඩා කාලේ ඉඳලා නොමග යන්නේ නැතුව නිවැරදි ගමන් මගට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සසර ගමන කියන එක මනවෙන් සකස් කරගෙන යා යුත්තක්. නමුත් ඒ ගමන් මග හරියට අධ්‍යයනය කරන්නේ නැතිව, පුහුණු කරන්නේ නැතිව තම තමන්ට හිතෙන හැටියට මේ සාමාන්‍ය ලෝකයේ මිනිසෙක් සමග සම්සන්දනය කරමින් බුදුහාමුදුරෝ දිහා බලලා උන්වහන්සේගේ දේහ සම්පත්තිය සහ ඥාන සම්පත්තිය පිළිබඳව කල්පනා කරන්න ගියාම ඒ බඳු පුද්ගලයාට සත්තරි කංකති විචිකිච්ඡති බුදුහාමුදුරුව පිළිබඳව සැක කරන විචිකිච්ඡා කරන ගතියක් ඇති වෙන්නට පුළුවන් එය විමසිලිමත් බව නෙවෙයි එතන තියෙන්නේ Tamange මතය මත පිහිටලා අර ස්වභාවය ඒක එහෙමද මෙහෙමද කියලා ඒ පිළිබඳව සැක කරනවා. දැන් විශේෂයෙන් සැකය කියන එකේදී තියෙන පෙනතුනේ දැන් අපි හිතමු යම්කිසි වරදක් සිද්ධ වුණාය කියලා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක් කරනවා හොයන. එතකොට දැන් අපි හිතමු පොලිසිය විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා නම් එතකොට ඒ පොලිසියේ මහත්වරු මුලින්ම සැකයක් ඇති කරගත්තොත් මෙයා වෙන්න පුළුවන් මේ වැරද්ද කරලා තියෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හොයන හොයන සියලුම කරුණවලදී අර පුද්ගලයා වැරදි කියන තැනට තමයි කරුණු ගොනු වෙන්නේ. දැන් මේ මේකේ වචනේ ගත්තහම විචිකිච්ඡා විචිකිච්ඡා කියන වචන හැදලා තියෙන විතිකිච්ඡති තිකිච්ඡති කියලා කියන්නේ තිකිච්ඡති කියලා කියන්නේ පාලියෙන් ප්‍රතිකාර කරන විතිකිච්ඡති කියලා කියන්නේ ප්‍රතිකාර කරන්න බෑ ඒ කියන්නේ ඒක සුව කරන්න බෑ මේ ප්‍රශ්නේ. සුව කරන්න බැරි රෝගයක්. ඒ මොකද ඒක සුව කරන්න බැරි රෝගයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් පිළිබඳව මේ තැනත්තා තමයි මේ වැරද්ද කළේ. මොහු මේ වැරද්ද කරන්න ඇති කියලා එහෙම මූලික අදහසක් ආවට පස්සේ ඒ අදහස තහවුරු වෙන තැනට කොහොම කරුණු ගොනු වෙනවා. දැන් අපි සරලව මේක ගත්තොත් තමන්ගේ බිරිඳ ගැන තමන්ගේ සැමියා ගැන යම් සැකයක් ඇති මෙයාට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා එහෙම යම් හරි සැකයක් ඕනෝන් තුල ඇති වුණොත් ඊට පස්සේ එතනින් එහාට බලන විදිහ කතා කරන විදිහ උදේ උදේට ඇඳුම් අඳින විදිහ ඊට පස්සේ සෙන් පවුඩර් ගාන විදිහ යන විදිහ ගිය වෙලාව එන වෙලාව දුරකථනයෙන් කතා කරන විදිහ මේ සියල්ලම එතනින් එහාට Tamanට පේන්නේ අර තමන්ගේ සැකය තහවුරු වෙන හැටි. එහෙනම් සැකේ කියලා කියන්නේ විමසිලිමත් බව නෙමෙයි. විමසිලිමත් බව තුළ තියෙන්නේ ඒකද මේකද කියලා සත්‍ය සොයනවා. අදාළ සාධක ගොනු කරමින් නැවත නැවත උත්සාහ කරනවා. කාරණේ નિවරදිව හඳුනගන්න. බැ සැකේදී තියෙන්නේ ඒ එහෙම උත්සාහයක් නෑ අර තමන් ගත්තු යම්කිසි මතයක් තමන්ට පොඩි ඡායා මාත්‍රික අදහසක් එනවා ඒක පැහැදිලි තීරණයක්ම නෙමෙයි පොඩි අදහසක් යන. ඊට පස්සේ අදහස ඔස්සේ තමයි යන්නේ. එතකොට දැන් ඒ අදහස කියන්නේ තමන් විසින් ගොඩනගපු එක. ඊට පස්සේ ඒ ඒක ඔස්සේ ලෝකය දිහා බලනකොට අර පාට කණ්ණාඩියක් දාගත්තා වගේ සියල්ල පේනවා අර වර්ණය එකට මුසු වෙලා. අන්න ඒ වගේ සැකය විචිකිච්ඡාව ඇති වුණාට පස්සේ හැමතිස්සෙම අපි ඒ මානසික මට්ටමින් තමයි ඒ දිහා බලන්නේ. එතකොට අපිට ඒකට අදාළ කරුණුම තමයි පෙනෙන්නේ. අනිත් ඒවා නොපෙනී යන. එතකොට මිත්‍යා දෘෂ්ටියේ තියෙන මේ මේ ගැටලු. එතකොට සැකයේ තියෙන්නේ මෙන්න මේ ගැටලු. එතකොට ඒ සැකයට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තමයි එහෙම නැත්නම් ඒ සැකය අතික්‍රමණය කරන්න පුළුවන් ධර්මයක් තමයි විමසිලිමත්. ඒතර විමසිලිමත් බව කියන තැන අපි එකපාරට තීරණයකට එන්නේ නැහැ. ඒක එහෙමද මෙහෙමද කියලා දෙපැත්තට කල්පනා කරනවා. හැබැයි ඒ කල්පනා කරන ගතිය අපට කාරණේ හෙලි කරගන්න, මතු කරගන්න, निराවරණය කරගන්නට උදව් කරනවා. ඉතින් විදිහට අපි හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ ගැන අපි ਸਰව සම්පූර්ණයෙන් දැනගෙන නෙමෙයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ ගැන අපි සද්ධා මාත්‍රයෙන් විතරක් හිටියොත් එහෙම බුදුහාමුදුරුවෝ ගැන අපට දැනගන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිකන් අන්ධ භක්තියෙන් ඉන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ගැන සොයන්න ඕන විමසන්න. බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා. තථාගතයන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ගැන පවා විමසන්න. උන්වහන්සේගේ කායික චර්යාවන් මානසික වාචසික චර්යාවන් ඒ වගේම මානසික ස්වභාවය ගැන පවා විමසලා බලන්න. පරචිත්ත විඥානයේ තියෙන එහෙම විමසන්න. එහෙම නැති අය මතු පිටින් Tamanට දැනෙන විදිහට විමසන්න. ඇයි එහෙම විමසන්න කියලා කිව්වේ විමසුවේ නැත්නම් අපි හරියට කරුණු දැනගන්නේ නැහැ. එතකොට නිකන් භක්ති මාත්‍රයක් විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගැන සැක කරන්න හොඳ නැහැ, කල්පනා කරන්න, එහෙම හිතන්න හොඳ නැහැ කියලා ඒවා වහලා දාලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගැන කරුණු සොයන්න ඕන, විමසන්නට ඕන. හැබැයි විමසීමයි සැකයයි කියන එක දෙකයි. එතකොට ඒ සැකේදී ඇති වෙන්නේ අර ඡායා මාත්‍රිකව තමන්ගේ මනසේ ඇති වෙන අදහසක එල්බ ගන්න. එල්බගෙන ඒ පැත්තට හේතු ඊට පස්සේ ඒකටම ඒකටම කරුණු මතුවේ. එතකොට විචිකිච්ඡා කියලා කියන්නේ එතන ඒ සැකය කියන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අවිනිශ්චිත ගතිය. එතන සැකයත් එක්කලා අවිනිශ්චිත බව වෙන්න පුළුවන්. අවිනිශ්චිත බවත් එක්ක සැකය මතුවෙන්නට පුළුවන්. ඉතින් අපි එතනදී සැක කරන ගතියට මුල් තැන දුන්නොත් එහෙම එතනින් එහාට එතනත්තගේ ඥානය වැඩෙන්නේ නැහැ. අපිට යමක් පිළිබඳව නොයැටෙන්නට පුළුවන්. ඒක එහෙමද මෙහෙමද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක සති සම්පජඤ්ඤයෙන් විමසන තැනට එහෙම නැත්නම් අර අපන්නක ප්‍රතිපදාවේ සාන්දෘෂ්ටික ප්‍රතිපදාවෙන් හෝ අපන්නක ප්‍රතිපදාවේ ඒක විමසා බලන තැනට අපි යොමු වෙන්නට. එහෙම යොමු වුණොත් අපිට ඒ අරමුණක හරියට ඒකද මේ මේකද කියලා දෙපැත්තට වැනෙන ගතිය අපිට යහපත පිණිස යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසිලිමත් බව වෙනම කාරණය. උන්වහන්සේ පිළිබඳ සැක ඇති කර ගැනීම වෙනම කාරණයක්. මෙතන මේ නිවන් මඟ අහුරන ප්‍රඥාව මොට කරන ක්ලේශ ධර්මයක්, නීවරණ ධර්මයක්, එහෙම නැත්නම් අකුසල චෛතසික ධර්මයක් හැටියට හඳුන්වන්නේ අන්නේ කියන සැකයයි. ඊළඟට ධම්මේ කංකති ධර්මයේ ගැන සැකකිරීම යනු සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්මයක් ඇද්ද නැද්ද කියා හෝ මේ ධර්මයේ නෛර්යානිකද නැද්ද කියා හෝ සැකකිරීම දැන් මේ වැදී අපිට පේනවා මේ කියන වචන වලින්ම සමහර විට මේ සැකය කෙනෙක් තුල මතුවෙන්නේ නැහැ නමුත් වෙන වෙන ක්‍රමවලට මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් ඔන්න සමහරුන්ට කල්පනා වෙනවා අපි මෙච්චර පිංකම් කරලත් අපට අපටම මේ ඔක්කොම ප්‍රශ්න ටික දෙන්නේ. ඒතකොට අනිත් අය අර පව්කම් කරන අපරාධ කරන මිනිස්සු තියසාගේට ඉන්නවනේ. එතකොට මෙහෙම හිතන්න පටන් ගත්තට පස්සේ අපේ සැකයක් වර්ධනය වෙනවා ධර්ම මාර්ගය පිළිබඳ. එතකොට එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? එහෙම එහෙම දැනෙනකොට දැන් අපට අවංකව දැනෙනවා අපි කොච්චර හොඳ කළත් අපට කරදර බහුලයි. අර අපරාධ කර කර ඉන්න මිනිසුන්ට එහෙම එකක් නැහැ කියලා අපිට පේනවා නම් දැන් මොකද්ද අපි කරන්න ඕන? ඒතර අපි විමසන්නට ඕන. පළවෙනියම විමසන්න ඕන මට මෙහෙම හිතෙන්නේ ඇයි? දෙවනුව විමසන්න ඕන ඇත්තටම එතන යම්කිසි සත්‍යතාවයක් තියනවාද? තියනවා නම් ඒක වෙන්නේ කොහොමද? ඒ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට විමසන්නට ඕන. දැන් මේ ඊයේ පෙරේදා එක ස්වාමීන් වහන්සේ නමක් මට දුරකථනයෙන් කතා කරලා ඇහුවා. අහඹදුරනේ මෙන්න මේ කාරණය පිළිබඳව ඒ උන්වහන්සේක කාරණයක් කියලා ඒක ඇහුවා හාමුදුරනේ මේක ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ කියලා එක්කෙනෙක් අහනවා. එතකොට මේ මේවා ත්‍රිපිටකේ නෑ නේද? මේවා තියෙන්නේ අට කතාවේ නේද? එහෙම කියලා අහනවා. පස්සේ මම කිව්වා ඒක ත්‍රිපිටකේ නෙමෙයි අට කතාවේ තමයි තියෙන්නේ. ඉතින් අට කතාව පිළිගන්න බැරි නම් එයාට ඒක පැත්තකට දාලා නිකන් ඉන්න කියලා. එතනින් එහෙම කියලා මම එතනින් එහාට ඒක ගැන පැහැදිලි කරන්න ගියේ නෑ. ඇයි පැහැදිලි කරන්න ගියේ නැත්තේ? ඒ අහන පුද්ගලයාට ඒ ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයා වෙනුවෙන් ඒක ඇහුවේ. ඒතර අහන පුද්ගලයාට මේක තේරුම් ගන්න නෙමෙයි ඕන. තමන්ගේ මතේ තව ඕක ත්‍රිපිටකේ නෑ. ඔය ත්‍රිපිටකේ නැති මේ අටුවාවේ තියෙන කතන්දරයක් වයි කියන්නේ කියලා. දැන් මෙයාගේ මතය තහවුරු කරනවා. ඇත්තටම මේක ගැන විමසිලිමත් වෙන කෙනෙක් නම් ඇසිය යුත්තේ එහෙම නෙමෙයි. ඒතනත් ඇසිය යුත්තේ ස්වාමීන් වහන්ස මේ කාරණය අපි කොහොමද මේක සත්‍යයි කියලා තේරුම් ගන්නේ? මොකද්ද මේකට තියෙන සාධක? ඒතර මොන පදනමක් තුළද අපි මේක සත්‍යයි කියලා තීරණය කරන්නේ? ඒක ත්‍රිපිටකයේද තියෙන අට කතාවේද තියෙන කියන එක දැනගත්තයි කියලා අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැනේ. ධර්මය අවබෝධ වෙන්නේ ඒක හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි හඳුනගත්තට පස්සේ. යමක් ත්‍රිපිටකයේ තිබුණා අට කතාවේ තිබුණා ගියොත් මෙන්න මෙතන තියෙනවා අතන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒකෙන් අපිට ධර්ම අවබෝධ වෙන්න ධර්ම අවබෝධ වෙන්නේ එහි එහි ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය. නම් කෙනෙකුට ඇත්තටම දැනගන්නට ඕන නම් තේරුම් ගන්නට ඕන නම් අවබෝධ කරගන්න ඕන නම් ඒ තනත්තා විමසන්න ඕනේ ඒ පැත්තේ. ආ කොහෙද තියෙන්නේ? ඔක ත්‍රිපිටකේ නෑ නේද? ඔක අට කතාවේනේ එහෙම අහන්නෙම ඒතනතර දැනගන්න නෙමෙයි ඕන තමන්ගේ මතය තහවුරු කරගන්න. අන්න ඒ විදිහට අපි තුල මේ ධර්මය දැනගැනීමේ ඕනකමක්ද මතුවෙන්නේ? එහෙම නැත්නම් මගේ අදහස මත ඉඳලා ඒක පහළ හෙලීමද ඒ ගැන සැක කිරීමද මොකද්ද මනසේ තියෙන්නේ මේවා හරියට පරිස්සමෙන් තේරුම් ගත්තේ නැත්නම් වෙනත් අයට පුළුවන්කම තියෙනවා අපේ මනසේ සැක සංකා අවුලවන්නට ඒ නිසා තමයි වර්තමානයේ අපට පේන්නේ අන්‍ය ආගමිකයන් ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන මේ නොඑක අය ඉදිරිපත් වෙලා අද ක්‍රියාත්මක වෙනවා විවිධ ක්‍රමවලින් පන්සලට මෙච්චර ಜಾති දුන්නා හාමුදුරන් දුන්නා දැන් ඔයගොල්ලන්ට මොනවද පන්සලෙන් හම්බ වුනේ දැන් ඔයගොල්ලෝ මෙච්චර කාලයක් මේ ධර්මය අසුරු කරනවා. කොහොද මොනවද ඔයගොල්ලන්ට ඉදහම නිසා සිද්ධ වුනේ? දැන් මේ විදිහට කියපු ගමන්ම අර පීඩාවෙන් ඉන්න මිනිස්සයාට ඇත්ත නේද මේ කියන්නේ වගේ හැඟීමක් එනවා. ඒ මොකද ඔහු තුලත් දැන් අර සැකයේ එහෙම නැත්නම් විචිකිච්ඡාවේ මූල බීජය තියෙනවනේ. තාම සෝවන් වෙලා නැති නිසා. දැන් ඒක අවුලවන්නට පුළුවන් ඕනම වෙලාවක ප්‍රත්‍ය යොදලා. හැබැයි ඒ මොන ප්‍රත්‍ය දුනොනත් අපි යෝනිසෝ මනසිකාරයෙන් ඒවා පිළිබඳව කල්පනා කරනවා නම් අපට ඒ බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝ ගැන සැක ඇති නොවන ආකාරයට අපේ මනස පවත්වා ගන්නට පුළුවන්. එතකොට ඒ නිසා ධර්මය ගැන සැක කිරීම විවිධ ක්‍රමවලට මතුවෙන්නට පුළුවන්. ඊළඟට සංඝයා කෙරෙහි සැක කිරීම යනු මාර්ගස්ත්‍යෝ සතර දිනය, පලස්ත්‍යෝ සතර දින යන අෂ්ඨාර්ය පුද්ගල සංගරත්නයක් ඇද්ද නැද්ද කියා හෝ සංගරත්නයේ සුප්‍රතිපන්නද නැද්ද කියා හෝ මේ සංගරත්නයට දීමෙන් පළක් ඇද්ද නැද්ද කියා හෝ සැකකිරීම. දැන් වර්තමානයේ හරියට ඒ අර්බුද මතුවෙනවා. ඒකට යම් පදනමකුත් තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා විසින් සමහර විට කරන නොසරුප් ක්‍රියාව. නොසරුප් හැසිරීම මහජනයා දකිනකොට මහජනයාට ඒවා කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. එතකොට ඒක උපයෝගී කරගෙන අර අර වගේ සංවිධාන සිවුරු පෙරවලා එබඳු අය විසින් අර වගේ අවිචාරවත් දේවල් කරන්න යොමු කරනවා. එතකොට අර සාමාන්‍ය භික්ෂුව කෙරෙහි කලකිරලා ඉන්න මහජනතාව අර වගේ අය දකින්නේ මේ හැබැයි වික්ෂොන් හැටියට. එතකොට තවත් කලකිරෙනවා. දැන් අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් සින්දු කියන හාමුදුරු, නටන හාමුදුරු, වයලින් වාදනය කරන හාමුදුරු විවිධාකාරයි. එතකොට සුදු සුදු රෙදි සුදු සිවුරු අඳින හාමුදුරුවරු එතකොට මෙහෙම ඊට ඊට පස්සේ අර සිවුර වෙනුවට කමිසෙයි සරමයි අරගෙන දේශනා කරන හාමුදුරුවෝ එතකොට මෙහෙම නොඑක අය අද අන්තර්ජාලයට ඇවිත් තියෙන්නේ කොහොමද එකක් තමයි අවිචාරවත්ව කටයුතු කරන භික්ෂුචර්යාවන් අනිත් එක තමයි ඒ ඒක අවස්ථාවක් කරගෙන අර වගේ සංවිධාන වලින් වෙනම මේක විනාශ කරන්නට මහජනයාගේ සද්ධාව නැති කරන්නට ඇති කරන උපාය මාර්ග. එතකොට මේ දෙකෙන්ම සංඝයා කෙරෙහි සැක සංකා ඇති වෙමින් සංඝයා කියන දේ භික්ෂුව කියන දේ විශ්වාස නොකරන මට්ටමට ඈත් වෙනකොට මේ සමාජය තුළ මෙතෙක් කාලයක් තිබුණු සංස්කෘතිය සදාචාරය දෙදරා ගිහිල්ලා විනාශ වෙන්නට මඟක් සැලසෙනවා. ඉතින් ඒකට විශේෂයෙන් ඒ අන්‍ය ජාතීන් විසින් මේක ආක්‍රමණය කරලා තිබිච්ච කාලවල ඒගොල්ලෝ දාපු යම් යම් සංකල්ප හේතු උනත් ඒ වගේම වෙනත් සංවිධාන විසින් ගෙනත් දාන ඒවා හේතු වෙනවා ඊළඟට වර්තමානයේ ඒ සංවිධාන විසින් කරන යම් යම් උපාය මාර්ගයන් හේතු වෙනවා හැබෑවට භික්ෂුන් වහන්සේලාගේ තියෙන යම් යම් දුර්වල චර්යාවන් හේතුව මේ ගොඩක් ಜಾති තියෙනවා දැන් අපිට ඒ බාහිර දේවල් 100ට 100ක් අපිට කතා කර කර වෙනස් කරන්න පහසු නෑ. අපි මේ ධර්ම සාකච්ඡාවකදී අවධානය යොමු කරන්නේ බාහිරින් මොන විදිහේ ප්‍රත්‍යමතු වුණත් මගේ තුල සැකය මතුවෙන්නේ මොකක් නිසා? අපි මීට පෙර කතා කරලා තියෙනවානේ. දැන් කාන්තාවකගේ සරාගී සිනහවක් දැක්කහම පුරුෂයෙකුට රාගය මතුවෙනවා කියන එක සාමාන්‍යයෙන් ලෝකයේ අපිට කතා කරන්න පුළුවන් කාරණා. හැබැයි අර සිතුල්පව්වේ වැඩ ඉඳලා අනුරාධපුරයට වැඩිය හාමුදුරුවන්ට අතරමඟදී හුදකලා තැනකදී හම්බ වුණු සුරූපී කාන්තාව සරාගී සිතින් සිනාසෙනකොට ඒ ඉරියව්ව දැකලා උන්වහන්සේට පහළ වුණේ විතරාගි. උන්වහන්සේ අනාගාමී. ඒ කුමක් නිසාද? අපි ඒ පැමිණෙන කාරණයට අපි ප්‍රතිචාර දක්වන විදිහ. ඒ නිසා ලෝකෙම එකතු වෙලා අපේ සද්ධාව නැති කරන්න අපි තුල බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි විචිකිච්ඡාව අවදි කරන විදිහට කරුණු සැලැස්සුවා වුණත් ඒවා වෙනත් ක්‍රම වලින් අපට පාලනය කරගන්න පුළුවන් නම් ඒ සඳහා සංවිධානය වෙන එක විධික්‍රම යොදන එක ඒක කරන එක වටිනවා. හැබැයි අපි මේ කතා කරන්නේ ධර්මානුකූලව අපි මොකද්ද කරන්න ඕන? පළමුවෙන් අපි ශක්තිමත් වෙන්න ඕන. ඒ උපාය මාර්ග වලට අපි හසු නොවෙන්නට. අනිත් කෙනා අපේ ද්වේෂය අවුලවන්නට හදනවා නම් අපි තරහ නොගෙන ඉන්නට මුලින්ම පුහුණු වෙන්නට. ඊට පස්සේ තමයි සමාජයේ අනතුරු වළක්වන්නට අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපේ රාගය අවස්සන්න ක්‍රියාත්මක කරනවා. අපි මුලින්ම පුහුණු වෙන්න ඕන රාගය අනවශ්‍ය විදිහට අවස්ස ගන්න නැතුව පවත්වා ගන්න. ගිහියෙක් හැටියට. එතකොට පැවිද්දෙක් නම් ඒක ਸਰව සම්පූර්ණයෙන් යටපත් කරගන්න. එතකොට එහෙම පුහුණු වුණාට පස්සේ තමයි සමාජ විකෘති අපිට සකසන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ සැකය අවදි කරන්න එක එක්කෙනා උත්සාහ කරනවා. අපි මුලින්ම හඳුනා ගන්න ඕන ඒ සැකයට නතු නොවි ඒක අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා අපි සැකය වර්ධනය කරගන්නේ නැතුව අපි අතුලතින් පරිස්සම් වෙන්නේ කොහොමද? ඊට පස්සේ තමයි සමාජ යාන්ත්‍රණය තුළ ඇතිවෙන ඒ අර්බුද ලෙහන්නට අපට යම් ප්‍රමාණයකට දායක වෙන්න හැකිනම් ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි ඇති වෙන සැකය. ඊළඟට ශික්ෂාව ගැන සැක කිරීම යනු ත්‍රි ශික්ෂාවන් ඇද්ද නැද්ද කියා හෝ ත්‍රි ශික්ෂාවෙන් පළක් ඇද්ද නැද්ද කියා හෝ සැක කිරීම. පූර්වාන්තය ගැන සැක කිරීම යනු මම අතීතයේ ඌයෙම්ද නොඌයෙම්ද මේ සත්වය අතීතයේ ඌවාහුද නොඌවාහුද අතීත භවයන්ට අයත් ස්කන්ධ ධාතුන්හි ඇති නැති බව පිළිබඳ සැක කිරීම. අපරාන්තය ගැන සැක කිරීම යනු මම අනාගතයේ ඉපදින්නෙම්ද නොවේම්ද මේ සත්වය අනාගතයේ ඉපදින්නා හොඳ නැද්දයි අනාගත ස්කන්ධයන් පිළිබඳ සැකයි. පූර්වාපරන්ත දෙක ගැන සැක කිරීම යනු අතීත අනාගත දෙපක්ෂයටම යොත් ස්කන්ධ ධාතුන් ගැන සැක කිරීම. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කාංකති යනුවෙන් දැක්වෙන අටවන විචිකිච්ඡාව නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳවම සැක කිරීමයි. සබ්බාසව සූත්‍රයේ ෂෝඩශාකාරයකින් විචිකිච්ඡාව වදාරා තිබේ. එතකොට සබ්බාසව සූත්‍රය දැන් මෙතන අපි විචිකිච්ඡාව අට ආකාරයකින් දැක්වා. සබ්බාසව සූත්‍රයේදී 16 ආකාරයකට විචිකිච්ඡාව දක්වනවා. ඒ 16 ආකාර දක්වන්නේ මේ බුද්ධේ කංකති ධම්මේ කංකති කියන කාරණා මත නෙමෙයි. එතන 16 ආකාරම දක්වන්නේ සත්‍යයගේ පෙර භවය මේ භවය සහ මතු භවය කියන මේ අවස්ථා තුන පිළිබඳව තමයි සබ්බාසෝ සූත්‍රයේ දක්වන්නේ. ඒකෙදි දක්වන මෙසේ නොනුවණින් මෙනෙහි කරන්න හොට හෙතෙමේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේහි ඌයෙම් දෝ අතීත කාලයේහි නූයෙම් දෝ අතීත කාලයේහි කවරෙක් ඌයෙම් දෝ අතීත කාලයේහි කෙසේ ඌයෙම් දෝ අතීත කාලයේහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්දෝ මම අනාගත කාලෙහි වෙම්දෝ හෝ අනාගත කාලෙහි නොවෙම්දෝ අනාගත කාලෙහි කවරෙක් වෙම්දෝ අනාගත කාලෙහි කෙසේ වෙම්දෝ මම අනාගත මම අනාගත කාලෙහි කවරෙක්ව සිට කවරෙක් වෙම්දෝයි දැන් වර්තමානයේහිද මා කෙරෙහි සැක ඇත්තේ වේ මම වෙම්දෝ මම නොවෙම්දෝ කවරෙක් වෙම්දෝ කෙසේ වෙම්දෝ මම සත් මේ සත්තුතෙම කොයින් ආයේද ඒ කොහි යන්නේද මෙන්න මේ විදිහට ඔය තමයි 16 ආකාරයකින් සබ්බාසෝ සූත්‍රය දක්වන්නේ. එතකොට මේ 16 ආකාරම දක්වන්නේ මේ බුද්ධේකාංකති ආදි වශයෙන් දක්වන අටතන පිළිබඳව නෙමෙයි මේකෙන් කියවෙන කරුණු තුනක් පිළිබඳව. මොකද්ද පුබ්බන්ත, අපරන්ත සහ ඒ පුබ්බන්ත අපරන්ත වලට සාපේක්ෂව වර්තමානයේ පිළිබඳව ඇති වෙන සැක. එතකොට පුබ්බාපරන්තේ කංකත පුබ්බන්තේ කංකතේ අපරන්තේ කංකතේ පුබ්බාපරන්තේ කංකත කියන ඔය කර්ම තුන පිළිබඳව තමයි 16 ආකාරයකින් සබ්බාසෝ සූත්‍රය දක්වන්නේ. එතකොට මේ විදිහට මහානායක හඳුරු මෙහිදී මේ විචිකිච්ඡාව කියන ක්ලේශ ධර්ම එහෙම නැත්නම් මේ නීවරණ ධර්මය අපි මේ කතා කරන තැන ගත්තන් පස්සේ අකුසල චෛතසිකය එහි ස්වરૂපය මොකක්ද ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා පැහැදිලි කරනවා. එතනදී අපිට වැදගත්ම කරුණක් තමයි ඒ සැක කිරීම, විචිකිච්ඡා කිරීම, එහෙම නැත්නම් තීරණයකට එළඹෙන්නේ නැති දෙපැත්තට යන ගතිය අවස්ථා දෙකකදී ඇති වෙන්න පුළුවන් එකක් නීවරණයක් හැටියට ඇති වෙනවා අනිත් එක නීවරණයක් නොවේ ඒ නීවරණයක් නොවන ධර්මයක් නායකහරු පැහැදිලි කරනවා ඒ ආකාරයෙන් ශෛක්ෂයන් කෙරෙහි හා පුතඥයන් කෙරෙහි පහළවන නාම ධර්මය කුසල්ද වෙති අකුසල්ද වෙති රහතුන්ගේ సంతානෙහි පහළවන්නා වූ ක්‍රියා වෙති දැන් රහතන් වහන්සේ නමක් අපි හිතමු යම් පාරක යනකොට පාර දෙකකට තුනකට බෙදිලා තියෙනවා දැන් උන්වහන්සේට මේ යන යායුතු මාර්ගය මේකද මේකද කියලා උන්වහන්සේට විමතියක් ඇති වෙන්නට පුළුවන්. එතකොට එතනදිත් උන්වහන්සේට අර තීරණයක් නැති ගතියක් ඇති වෙනවා. එතකොට උන්වහන්සේට ඇති වෙන ඒ ගතිය ක්‍රියාසිතක්. එතකොට ප්‍රත්‍යඥයාට ඒ ඇති වෙන ප්‍රත්‍යඥයාට හෝ සෛක්ෂයාට ඇති වෙන මේ தත්වයන් ඇතැම් විට කුසල් වෙන්නට පුළුවන් ඇතැම් විට අකුසල් වෙන්නට පුළුවන්. ඒ අකුසල් වෙන්නේ ඒකත් එක්කලා ලෝභය මතුනොත් ඒකත් එක්ක ද්වේෂය මතුනොත් ඒ බඳු තැන්වලදී ඒක අකුසල් වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ විචිකිච්ඡාව මතුනොත් එතන කෙලින්ම ඒක නීවරණ ධර්මයක් වෙනවා. එතකොට මේ නීවරණයක් නොවන ආකාරයෙන් මතුවෙන ධර්මය උනත් ප්‍රතඥයාට සහ සෛක්ෂයාට ඇතැම් විට කුසල් හෝ අකුසල් වෙන්න පුළුවන් මේ නාම ධර්මයන් හැසිරෙන ආකාරය. එතකොට අවසාන වශයෙන් මහානායකහරු පැහැදිලි කරනවා උද්දච්ච විචිකිච්ඡා යන චෛතසිකයෝ දෙදෙනම ආරම්මනෙහි සැලෙන්නා වූ ධර්මයෝය. තොර උද්දච්ච කියලා කියන්නේ සියලුම අකුසල ධර්මයන්ට සාධාරණ අකුසල සාධාරණ චෛතසිකයක් තමයි උද්දච්චය. සහ ඊළඟට විචිකිච්ඡාව විචිකිච්ඡා සංපයුක්ත සිතේ තමයි යෙදෙන්නේ. ඒ කියන්නේ මෝහ මූලික සිත් දෙකෙන් විචිකිච්ඡා සංපයුක්ත සිතේ තමයි විචිකිච්ඡා වේදෙන්නේ. එතකොට උද්දච්චය සියලුම අකුසල් සිත්වල යෙදෙනවා. මේ දෙක චෛත මේ දෙක චෛතසික ධර්ම දෙක. නමුත් මේ දෙකේම එක වගේ ලක්ෂණයක් තියෙනවා ආරම්මණයෙහි සැලෙන ගතිය. හැබැයි ආරම්මණයෙහි සැලෙන ගතියෙන් එක වගේ වුණාට මෙහි තියෙන විශේෂත්වය තමයි උද්දච්චය අනෙකක අපේක්ෂාවක් නැතිව එක ආරම්මණයකම සැලෙන්නේ. විචිකිච්ඡාව එසේද මෙසේද එයද මෙයදයි අන්‍යාරම්මණයක් අපේක්ෂා කිරීම වශයෙන් සැලෙන්නේ. මේ ඒ චෛතසික දෙකෙහි වෙනසය. එතකොට උද්දච්චයේ ස්වභාවය තමයි උද්දච්චය වෙනත් අරමුණක් කට නැවෙමින් වෙනත් අරමුණක් ගැන අපේක්ෂා කරමින් සැලෙන ගතියක් නෙමෙයි එහිම යලි යලි සැලෙනවා අපි අර උදාහරණයක් හැටියට මහානායක හඳුරු පැහැදිලි කළේ වාහනයක කරත්තයක වාඩි වෙලා යනකොට ඒ කරත්තය ගැස්සෙනකොට ආසනෙන් උඩට වීස් වෙනවා ආය ආසනෙ උඩට ආය වීස් වෙනවා ආය උඩට. එතකොට අර ආසනේ වාඩි වෙලා ඉඳීම නැමැති ක්‍රියාවලිය අතරතුරේ ආසනෙන් ගිලිහීමක් සිද්ධ වෙනවා. බයි එතනම ඒක තුලම යලි යලි පතිත වෙනවා. එතකොට ඒක තමයි උද්දච්චයේ ස්වභාවය. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ එහෙම නෙමෙයි අර මෙතන සැලෙන්නේ වෙනත් පැත්තකට නැවිලා වෙනත් පැත්තකට යොමු වෙලා වෙනත් අපේක්ෂාවක් එක්ක තමයි ඒ සැඩෙන ගතිය ඇති ඒක තමයි මේ චෛසික ධර්මයන්ගේ උද්දච්චය සහ විචිකිච්ඡාවේ වෙනස. එහෙම නැත්නම් මේ දෙකේම අරමුණෙහි සැලෙන ගතිය පොදු ලක්ෂණයක්. හැබැයි මේ එකම අරමුණෙහි සැලෙන ගතිය සහ වෙනත් අරමුණක් පිළිබඳ අපේක්ෂාවෙන් සැලෙන ගතිය කියන මේ ගුණාංග දෙකෙන් තමයි මේ චෛතසික ධර්ම දෙක වෙනස් වෙන්නේ කියලා. එතකොට දැන් ඔය අපි පැහැදිලි කළේ අකුසල චෛතසික එතකොට අදින් අකුසල චෛතසික සියල්ලම අපි සාකච්ඡා කරන නිමාවටපත් වෙනවා. අපි ලබන සතියේ ඉඳලා එතන කතා කරන්නේ ශෝභන චෛතසික, සෝභන චෛතසික කියලා කියන්නේ කුසල් සිත්වල යෙදෙන චෛතසික. එතකොට කුසල් සිත්වල යෙදෙන චෛතසිකත් මූලික වශයෙන් සෝබන සාධාරණ කියලා චෛතසික කොටසක් තියෙනවා. කියන්නේ හැම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. අනිත් ඒවා අවස්ථාවෝචිතව කුසල් සිතවල යෙදෙන චෛතසික. දැන් මේ අකුසල් ගැන කතා කරනකොට අපි කතා කළා අකුසල සාධාරණ චෛතසික තියෙනවා. ඒ ඒ අවස්ථාවේදී අකුසල් සමග යෙදෙන චෛතසික තියෙනවා. එතකොට අකුසල චෛතසික අතර මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච කියන චෛතසික ධර්ම හතර තමයි අකුසල සාධක. ඒ කියන්නේ සෑම අකුසලයකම අනිවාර්යෙන් එද. හැබැයි කුසල් සිත්වල සෝබන සාධාරණ චෛතසික 19ක් තියෙනවා. ඉතින් කුසල පක්ෂය වඩා බලවත් වෙන විදිහට තමයි යෙදිලා තියෙන්නේ. නමුත් අපි සාංශාරික වශයෙන් පුහුණු කරන විදිහත් එක්ක අකුසලය බලවත් වෙලා තිනවා මොකක් නිසාද අර බහුල භාවිතයත් එක්කලා එහෙම නැත්නම් චෛතසික ධර්ම වශයෙන් ගත්තොත් වඩා වැඩිපුර වේගවත්ව වර්ධනය කරන්න පුළුවන් වඩා ශක්තිමත් පැත්ත තමයි කුසල පක්ෂය දැන් අපි හේතු ගත්තා වුණා අකුසලයේදී ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ අකුසලයේදී යෙදෙන්නේ හේතු දෙකක් පමණයි උපරිම ඒක හේතුක හෝ ද්වි හේතුක මෝහය පමණක් යෙදෙනවා නම් ඒක හේතුක මෝහයයි ලෝභයයි මෝහයයි ද්වේෂයයි දෙනවා නම් ද්වේහිත. හැබැයි කුසල සිත්වල ත්‍රි හේතුක හේතු තුනම යෙදෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. ඒතර බලවත් භාවයෙන් කුසල් සිත වඩා ශක්තිමත් වෙන්න සාධක තියෙනවා. ඊළඟට චෛතසික වශයෙන් ගත්තා වුණත් අකුසල සාධාරණ චෛතසික හතරයි. නමුත් කුසල සාධාරණ චෛතසික, සෝබන සාධාරණ චෛතසික 19ක් තියෙනවා. ඒතර වර්ධනය කරන්නට ඒ පැත්ත වඩා ප්‍රබලයි. නමුත් කුසලයට වඩා කුසලය අපේ සිත්වල හැම විටම ප්‍රබල වෙන්නේ භාවිත බහුලීකృత සාංශාරික වශයෙන් අපි වැඩිපුර වඩලා තියෙන්නේ පුහුණු කරලා තියෙන්නේ අබ්බැහි කරලා තියෙන්නේ අකුසලේ නිසා නමුත් අපිට උත්සාහ කළොත් ඒ සියලු අබ්බැහි යට කරගෙන කුසලයේ මතු කරන්න පුළුවන් වෙන්නේ කුසලය තුළ ඒ වගේ ශක්තිමත් පදනමක් තියෙන නිසා. ඉතින් ඒව අපිට හරියට තේරුම් අරගෙන ධෛර්ය වීරය ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ චෛසික ධර්මයන්ගේ මූලික ගති ලක්ෂණ වටහා ගැනීමෙන් ඒ නිසා තමයි අපි කාල වේලාව ගැන එච්චර කලබල වෙන්නේ නැතිව දැන් අපිට මේ අකුසල චෛසික 14 කතා කරන්නම සති 11ක් ගත දැන් මේ අද 11 වෙනි සතියේදී තමයි මේ අකුසල චෛසික 14 කතා කරලා නිම කළේ. කියන්නේ අභිධර්මයේ මූලික කර්ම පාඩම් ටික පටන් අරගෙන අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා අකුසල චෛසික 14 ගැන විතරක් අපි සති 11ක් කතා කළා. එතකොට එහෙම කාලය කොතෙක් ගත වුණත් වෙන වෙනම අපි හිමින් හිමින් සැරේ මේවා සාකච්ඡා කරන්නේ ඒවා ගැන දත යුතු බොහෝ කරුණු තියෙන නිසා සහ ඒවා තේරුම් ගන්න ප්‍රමාණයට තමයි निराවුල්ව අපිට මේ ධර්ම වටහා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අද මේ විදුලිය යන හිටීමත් එක්කලා පොඩ්ඩක් කාලය වෙනස් වෙච්ච නිසායි අපි ටිකක් කාලය වැඩිපුර ගත්තේ. අපි එහෙනම් ධර්ම දේශනාව මෙපමණින් නිමා කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.